එක්කින්මද මෙහෙම මාත සතර සතිපට්ඨාන ධර්මයන් කියන්නේ මේ එකපාරට සකස් වෙන ධර්මතාවයන් නෙමෙයි තේරෙනවද සතර සතිපට්ඨාන ධර්මයන්ට අවතීර්ණ වෙන්න නම් අපි මුලින්ම ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්න ඕනේ තේරෙනවද ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලය තමයි සතර සතිපට්ඨාන ධර්මයන් කියන්නේ ඒකට අපි ආරෂ්ඨාංගික මාර්ගයටත් ඉබේ යොමු වෙන්නේ නැහැ ඒකටත් හේතුඵල ධර්මයක් තියෙනවා ඒ හේතුඵල ධර්මය තමයි ආරෂ්ඨාංගික මාර්ගට අපි යොමු කරන්නේ කවුද? කල්යාණ මිත්‍ර ආශ්‍රේ දෙක කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපි ලබන්නා වූ සද්ධර්ම ශ්‍රවණය. තුන තමයි ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. ඒතර කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රයක් තියෙනවා. සද්ධර්මයක් ඇහෙනවා. නමුත් එයා නුවණින් මෙනෙහි කරන්න අදක්ෂ නම් එයා අරෂ්ඨාංගික මාර්ගේ මතු කරලාගන්නේ නැහැ. ඉතින් එතනින් තමයි එයා අරෂ්ඨාංගික මාර්ගයට එන්නේ. ඒතර අරෂ්ඨාංගික මාර්ගයට ආවට පස්සේ එයා මුලින්ම සම්මා දිට්ඨිය තුල ශක්තියක් වෙන්න ඕනේ. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් වෙන්න ඕනේ. කර්මය කර්මඵල විශ්වාසය සකස් වෙන්න ඕනේ. මැරිලා හේතුඵල ධර්මයන් අනුව පටිච්චසම්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය සකස් වෙන්න ඕනේ. ඕපපාතික සත්ව උපතක් තියෙනවා කියන විශ්වාසය සකස් වෙන්න ඕනේ. අතීතේ රහතන් වහන්සේලා හිටියාය කියන විශ්වාසය. එතකොට මේ සම්මාදිට්ඨිය විශ්වාසයන් තුල තමයි සම්මා සංකප්ප වැඩෙන්නේ. සම්මා සංකප්ප තුලින් තමයි සීලයට අදාළ අංග තුන සම්මා වාචා කම්මන්තෝ ආදී වූ. ඒතර බලන්න ඒවා වැඩුණාට පස්සේ තමයි සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි එතකොට මේ සම්මා සති සම්මා සමාධි කියන කාරණා දෙක තුල තමයි අපි සතර සතිපට්ඨාන ධර්මය මතු කරලා ගන්න. සමාධිමත් හිතක් තියෙන්න බෑ. සමාධිමත් හිතක් සකස් වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග 6 හත වඩලා තියෙනවා. ඒ හතේ ඵලය තමයි ආරෂ්ඨාංගික මේ මේ සතර සතිපට්ඨාන ධර්මයෙන් අපි වඩන්න හිත සමාධිමත් හිතක් බවට පත් කරන්නේ. තේරෙනවද? නිසා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිරයතුරුවම දන් දෙමින් ඒ දානේ ආනිසංශයන් පිළිබඳ මෙනෙහි කරමින් ජීවත් වෙන්න කියලා. දුන්නා වූ දානයන් පිළිබඳ මෙනෙහි කරමින් ජීවත් වෙන්න කියලා. ඒතකොට Taman නිරේතුරුවම දුන්නා වූ දානයන් ගැන මෙනෙහි කරගෙන ජීවත් වෙනකොට ඒ දානයන් කෙරේ හිත ඍජුව පවතිනවා කියනවා. තේරෙනවා දුන්නා වූ දානයන් කෙරේ ඇතිවෙනා වූ හිත ඍජුව ඒ දානය කෙරේ පවතිනවා කියනවා. ඒ ඍජුව පවතිනා වූ හිත සමාධිමත් හිතක් බවට පත් වෙනවා කියනවා. ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා සීලය තුල ශක්තිමත් වෙමින් ඒ ශක්තිමත් වුණු සීල සීලය පිළිබඳ මෙනෙහි කරමින් ජීවත් වෙන්න කියලා. එතකොට සීලය කෙරෙහි හිත ඍජුව පවතිනවා කියනවා. ඒ ඍජුව පවතින හිත නිශ්චල වෙලා සමාධිමත් හිතක් බවට පත් වෙනවා කියනවා. තේරෙනවද? ඒ වගේ මෛත්‍රිය වඩමින් ඒ හැම දෙයක්ම ධර්මතාවයන් වඩමින් ඒවා කෙරෙහි හිත යොමු කරමින් ඉදිද්දී හිත නිශ්චල වෙනවා. ඒ නිශ්චල වූ හිත කියන්නේ සංහිඳීමක් වෙනවා හිත තුල. ඒ තුලින් තමයි සමාධිමත් හිත සකස් වෙන්නේ. සමාධිමත් හිතෙන් තමයි කාය චිත්ත ධම්ම වේදනා කියන මේ සතර සතිපට්ඨානගේ අනිත්‍ය භාවය දකින්නේ. එහෙම නැතුව නිකන් කෙනෙකුට එකපාරට ශරණෙන් රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි මේ මේ ධර්මතාවයන් අනිත්‍යයි කියලා දකින්න බෑ. ඉතින් අර ඔය ඵලය තමයි මාත්‍ර සතර සතිපට්ඨානයි කියන්නේ. ඒකයි. ඒකට අපි මුලින්ම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල ඉන්නවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මය කියන කෙනාට තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ.